අවිතක්කං අවිචාරං විවේ සමාධිජං තේති සුඛං දුක්ඛාරං උපසම්පජ්ජ විහෙරති සීතියාච විරාගෝ උපේක්ඛකෝ විහෙරති සතෝ සම්බුදානෝ සුඛස්සච පහාරා සුඛස් සුඛං ච කායේන පටිසංවේදති ධානං අරියං ආචිත්තති උපේක්ඛකෝ සතිමා සුඛ විහෙරති තං සතිය ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛස්සච පහානා දුක්ඛස්සච පහානා කුද්දේව උපේක්ඛකෝ සතිපාරි කුද්දේන් සෝමනස්ස දෝමනස්සං අත්ථංගමා උපේක්ඛකෝ සතිපාරි කුද්දේන් දතුත්ථානං උපසම්පජ්ජ විහෙරති අයං ගොච්ඡති භික්ඛවේ සම්මා සමාධි අයං ගොච්ඡති භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං දීති සෞරේය යෝගාවචන මහාවදරයන් උසරයි අද මේ දීර්ඝ පාළු පාඨයේදී ඉදිරිපත් කරගත්තේ ප්‍රතිපත්තාන සූත්‍රයේ එක විදියක නිමාව ප්‍රතිපත්තාන සූත්‍රයේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨාන කොටස්වල ධම්මානුපස්සනාවේ අවධානයේ දැක්කෙන සත්‍ය පරිවේ. චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරන සත්‍ය පරිවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ හතරවෙනි මාර්ග සත්‍ය ආර්ය සත්‍යයේ අවසාන මාර්ගාංගය සම්මා සමාධි කියනවා. ඉතින් මේ සම්මා සමාධිය පිළිබඳව යෝගාවචර යෝග <clears throat> සමාර වේලාවට ධාර්ම තුල පමණක් නෙවෙයි මේ යෝග ධර්ම වල යෙදෙන අන්‍ය තීර්ථකයන් පවා භාවනාව කියලා කියන්නේ සමාධිය කියන අර්ථය කරුවච්චන් වහන්සේ ලෝකේ පහළ වෙනකන් කලින් තිබිච්චනවා. ඒ නිසා භාවනා කරනවායි කියලා කියන්නේ සමාධිය වඩනවා. සමාධිය වඩනවායි කියලා කියන්නේ භාවනා කරනවා. ආනෝය අදහස තමයි අද උනත් ආගමානුරූපව මේ වැඩ පිළිවෙල දිහා බලන නැත්නම් ඉතියේ. අන්නේ අවධානයේ බලාපොරොත්තු වෙන මේ සමාධිය මාර්ගාංගයක් වශයෙන් නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන මාර්ගාංගයේ වශයෙන් කලකනකොට ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් සලකාගෙන තිබුණා වූ යම් සමාධියක් තියනවාද ඒක කොයිතරම් දුරට පරිණාමයකටපත් වුණාද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ අන්න ওই දෙක තේරුම් ගැනීම එදත් වටිනා ධර්මයක් සැලකිය යුතු දෙයක් අදත් ඒ වාගේම සැලකිය යුතු කොටසක් ඒ සමාධිය කියලා වචනේ පූර්ව බුද්ධ ප්‍රාග් බුද්ධ කාලේ පැවතිච්ච දෙයක්. සර්වඥාන්ත මේ වචනේ නැත්නම් මේ සමාධිය ඒ කායයටම අගය කළා. ඒ පමණක් විතරක් නෙවෙයි සර්වඥන් වහන්සේ විසිනුත් මේ සමාධිය අලුත් බුද්ධ ක්‍රමයකට තෙද ගැන්නේ. අනේ තෙද ගැනීම නිසා මේ තාක් සර්වඥන්ද පහළ වෙන්න කලින් සමාධියෙන් පමණ යාගන්න බැරුව නතර වෙලා තිබුණේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරණය කරන්න පුළුවන් ක්‍රමය මේ සරුවචන් වහන්සේ විසින් සමාධිය පරිණාමයටපත් කිරීමෙන් පස්සේ හැකි දෙයක් බවට පත් වුණා. මේක තමයි සරුවචන් වහන්සේගේ දායාදය. මේ ලෝකෙට දීපු ධෛර්යය. මේ ලෝකෙට දීපු ආදර්ශය. ඒ නිසා සරුවචන් වහන්සේ සමාධිය අර්ථකථන දෙන හැටි භාවනා කරන ඇත්තෝ හොඳට තේරුම් ගන්නවා. ඒ මොකද අර පූර්ව බුද්ධ කාලයේ සමාජයේ තිබුණු පෙරහැර පෑම් අදිමානසික ශක්ති ඒ වාගේම ධිට්ඨ ධම්ම සුඛ විහරණ වගේ දේවල් අද කරගන්න බැරි තත්ත්වේ තියෙන නිසා ඒකත් බුද්ධ ආගම කියලා හිතාගෙන නැත්නම් ඒකයි බුද්ධ ආගමේ අවසාන කියලා හිතාගන්න තරම් පැටලිල්ල බොහෝමත්ම සංකීර්ණ බොහෝමත්ම සියුම් ඒක නිසා ඒ කියන සමාධියේ කියන සීමාකාරී සාධකයක් සරුවත්යන්හන්සේ ලෝකයට පෙන්වවදාල මේ සම්මා සමාධියේ තියෙන අභියෝගකාරී ස්වરૂපයක් ඉදී ගමනක් නැත්නම් මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගෙන ඉඳ සලසාදීමත් කියන මේ කාරණා දෙක බොහෝමත්ම පිළිසිදුව දැනගත්තොත් ඒක තමන්ගේ සීලයේ දෙයක් ඇති. තමන්ගේ සමාධියේ දෙදක් ඇති කරනවා. පෙරගමනක් දක්වනවා. නැත්නම් චිත්ත අධිචිත්ත භාගපත්. සීල අධි සීල භාගපත් වෙනවා. ප්‍රඥාවේ අධි ප්‍රඥාවක් ඇති මේ අධි ප්‍රඥා ඇති වෙනකම්ම මේක පිළිබඳ දෘෂ්ටි හිතෙන්න ඉඩතියි. මේක පිළිබඳව සංඥාවල් වරව ගන්න ඉඩ තියෙනවා. චිත්ත වශයෙන් වරතල ගන්න ඉඩ තියෙනවා. ඒකයි ඉතින් අර බදල වැරද්දක් නෙවෙයි. නමුත් ඒ වැනි කෙනාකට කෙනෙකුට ඕන තරම් මේ බුද්ධ ආගම මතු ආත්මය සඳහා දික් කරගන්නට තව ඉස්සරහට යන්න මේ ජීවිතේ පමා කරවන්න ලොකු විදහාක කාරණාවක් වෙන්නේ කියලා. ඒත් ඒ දේ කරගත්තා ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ජීවිතයේදීම මේ සාසනය Taman තුල පිහිටුවා ගන්න ඕනෑයේ ඒ කියන්නේ සීල සාසනේ, සමාධි සාසනේ, ප්‍රඥා සාසනේ කිය ඒ වගේ එවැනි පිහිටුවා ගන්න ඇත්තන්ට අර වාගේ මේකට අවුල්පා දෙන්න ඇත්තන්ගේ වෙන් කරලා මේ කාරණාව පෙන්වන්න පැහැදිලි කරලා දෙන්න Tamange ආයුධ මුවාත් කරගන්න ඕනේ. කියන එක තේරෙන තරමට සාධනික හැඟීමක් ඇති මිනිසෙකුට මේ බුද්ධ ශාසනය පෙන්වන මේ සම්මා සමාධිය පිළිබඳව පැහැදිලිවම දක්වනවා. හැබැයි ඒක මේ සාමාන්‍ය සමාධියවත් ගත නැති යත්තන්ට කියලා දෙන්න අමාරුයි. ඒක නිසා යම් කිසි කෙනෙක් සාමාන්‍ය සමාධිය ඇති කරගෙන එහි පරිත්‍යක් ඇති කරගෙන ඒ පිළිබඳව දැනුවත්ව ඉන්නවා නම් එන්නේ ඉවැනි පිළිච්ච කාලවලට දැනුව සම්භාර ඇති කෙනාට සරුවත්යන් ආශ්‍රේ පෙන්වා දීපු මේ සම්මා සමාධියේ තියෙන විශිෂ්ටත්වය දැක ගන්න පුළුවන්. එහෙම නැති අත්ොත් ත්‍යාග සංඝාන් දිට කියනවා. නමුත් ඒ ත්‍යාග සංඝයම නිකන් නිකන් ප්‍රතික්‍රියාවක් විතරයි. ක්‍රියාවක් නේ. ක්‍රියාවක් වෙන්න නම් ඒ කියන සමාධිය නැත්නම් පූර්ව බුද්ධ ආගමේ තුන සමාධිය ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධ සමාධියවත් ඇති කරගෙන තියෙනතෝනේ ඇති කරගත්තට පස්සේ නම් කියලා දෙන්න පුළුවන් ඕක සීමාකාරී. ඒක කවදාකවත් මේ ජීවිතේදී ලබන්න බෑ. ඕක පාගන්න ඕක මැත්තේ නැගී හිටින්න වෙනවා. ඒ මැත්තේ සරුවචන් ආදී දීපුත් එද. සරුවචන් ආදී දීපු මුවාට පොඩියක් වාගේ ඉදිරිපත් කරගත්තොත් අපිට පුළුවන් ඒ සමාධියේ විමුක්තියක් ලබන්න. නැත්නම් නිහිරදෙන ප්‍රඥාව නැත්නම් සරුවචනන්තේ පෙන්වව දාන විදිහට ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ සාකච්ඡාවේ පටලැවිලි අඩු කරගන්න මුලින්ම අරගනිමු සමාධි දෙකක්. සමත සමාධිය නැත්නම් සුද්ධ සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියන්නේ. මේක සබේට විතර අලුත් වචන නෙමෙයි මම දන්න දේ. නමුත් මේක ධාතිකත් අවශ්‍ය ගන්න ඕනවට නැත්නම් මේකට තව වැඩි ආදායයක් යොමු කරන්න පුළුවන් සුද්ධ ධ්‍යාන සහ විපස්සනා ධ්‍යාන කියන්නේ සමතේ උච්ච අවස්ථාවක් තමයි අපි ධ්‍යානය කියලා කියන්නේ. සමතේ උච්ච අවස්ථාව තමයි සිත අරමුණට සමාදිනවයි කියලා කියන්නේ. නිමග්න වෙනවයි කියලා කියන්නේ. දැස ගන්නවයි කියලා කියන්නේ. අර්පණ වෙනවයි කියලා කියන්නේ ඒක තමයි ධ්‍යාන. එතකොට සුද්ධ සමතය ධ්‍යාන කියන ඒක අතර කලින් ත්‍යාව සඳහන් කරපු කාලෙට සර්වඥාන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් ලැබුණා වූ Hindu ආගමේ සමහර කතෝලික නිකායවල සමහර මුස්ලිම් නිකායවල මේ සාස්තුන් වහන්සේලාගේ ගුණ සීපත් කිරීමෙන් එහෙම නැත්නම් සත්ව කරුණාවෙන් මෛත්‍රියෙන් ධ්‍යාන සාක්ෂාත් කරගෙන තිබිලා තියෙනවා. නිසා බෞද්ධයෝ පවා ආශ්චර්යමත් වෙන විදිහේ පෙරහර පාන්න පුළුවන්. ඒ අත් එදා ඉඳලා තුන අපි අතන ගිහින්නාදලා සාන්තුවරු එහෙම නැත්නම් සූෆි නායකයන් ආදී වශයෙන් හඳුන්වනවා. ඒත්ෝ ආතක කුංචි ගල ගහලා ගන්න පුළුවන් ඇත්ත නෙවෙයි. නමුත් ඔක්කොම බෞද්ධයෝම නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ මේ සුද්ධ සමතය නැත්නම් සුද්ධ සමත ධ්‍යාන ලෝකේ කවදාවත් පවතින. ඉන්නේ ඒක මතුමැත්තේ පෙන්වන්න හදන මේ විපස්සනා ධානයේ නැත්නම් විපස්සනා සමාධියේ වෙනත තේරුම් අරගන්න නම් පරිත්‍ය අවකාශ එක මේ සුද්ධ සමත ධානය පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ නැත්නම් විපස්සනා ඥාන පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. ඉතින් මෙවැනි පිරිසක හැර එවැනි හැඟීමක් ඇතිවෙද්දී බලාපොරොත්තු වෙන්න බැරි නිසා මෙවැනි පිරිසක් සුදුසුයි මෙවැනි ධර්ම සාකච්ඡාවට. මෙවැනි ඉදිරිපත් කිරීම. ඒක නිසා අපි බලාපොරොත්තු වෙමු මේ සරුවචන් වහන්සේ සම්මා සමාධියේ වශයෙන් <clears throat> පෙන්වලා තියෙන ඉද බික්ක වේදිකු විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ගම්මේ සවිතක්කං සවිතාරං විවේකජම් පීති දුකං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. මෙල පැහැදිලිවම ඕනෙම අපේ මේ සම්ප්‍රදාන කුල පොතක පෙන්වන්නේ මේ සුද්ධ රමතියේ ප්‍රථම ධානයේ විදියට. හිතක විචාර දෙකෙන් කාමයේ විවිච්ඡේව කාමෙහි කර්මයා කාමෙහි ඒකාන්තයෙන්ම වෙන් වෙලා විවිච්ඡේව අකුසලෙහි ධම්මෙහි අනිකුත් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිතාරං විවේකජං පීති සුඛං පඨමධානං උපසම්පද්ද විහෙරති. විතක්කයෙන් යුක්ත විචාරයෙන් යුක්ත පීතියෙන් සුඛයෙන් යුක්ත ප්‍රථම ධානයට එළඹ වාසය කරා. සමතෙන් බැලුවත් විපස්සනාවෙන් බැලුවත් සර්වඥාන්ස මේ ප්‍රථම ධානය නම් කරලා තියෙන වචන ටිකෙන් තේින්ද දෙනවා පුදුමාකාර ප්‍රෝධින සලකා වැඩ ගන්නවා. උගදෙනෙක් මේ ධාන නොකලකෝ ධාන පිළිබඳව මේ ආස්මානික හදාගෙන නැත්තු එයා ධානලාභියා කියන එක නා අමුදු බුද්ධලේ කරගන්න ආවා. නමුත් ප්‍රථම ධානය කියලා කියන්නේ ධානාංග පහකින් යුක්ත ප්‍රහීනාංග නැත්නම් නීවරණ පහක් ප්‍රහීන කරපු තාත්වයක් මේක රූප අරූප රූප ධාන ලෝකේ බාලාංශපත්. කුංචිම දේ. මොකද හේතුව මේක මේ ධානාංග වශයෙන් ගණන් ගන්න කරුණු පහම මා කාංකරච්චල් ඉහෙකම් පහ. ඒ වගේ ඉසේකක් වුන් කරදරකාරයෝ පස් දිනේත් වගලාගෙන කොටු කරගෙන යාන්දන් යුද්ධ සමාදානයක් ලබා ගැනීම වගේ එකක් තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. එහෙම නමුත් අර නීවරණයෙන් දෙවේල බැටකමි වෙහෙස වෙමි සංසාරේ පුරා නැත්නම් මේ ජීවිතේ පුරා ගත කරපු කෙනෙකුට ඒ නීවරණයන් වෙනුවට මේ විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා කියනා වූ මේ කරුණු පහ ඉදිරිපත් වීම ලොකු ලෙඩසුව වීමක් ලොකු උපේක්ෂාවක් අතර වීමක් ලොකු සාන්තියක් ලොකු කලෙලියක් ලොකු එලිපෙලිය. එංගා ධානයේ සම්වදින අවස්ථාව ප්‍රථම වශයෙන් ඒ නීවරණ ධර්මයන් යටපත් කරලා ධානාංග පාස ආක්ෂාත් කරනකොට එවැනි කෙනෙක් මම රහත්ුනායි කියලා උනත් හිතන්නේ ඉඳී. ඒ තරම් විශාල ලොකු වෙනසක්. අහා අන්ධකාර සහිත කූඩල්ලෝ සහිත ගල් සර්පයෝ සහිත වන සතුන් සහිත කටුකොහල් සහිත පාරක් නැති මහා කැලයක් පීරගෙන යන කෙනෙක් අන්ධකාර යම් වෙලාවක ඒ කැලේ තුලින් එළියට ඇවිල්ලා වෙල්ෙලියක් දැක්කොත් අලෙලියක් දැක්කොත් පිටකණියක් දැක්කොත් ඒ මතර ලොකු සාන්තියක් ඇති වෙනවා දැන් නම් පේනවා මම ඉන්නේ කොහෙද කියලා පේනවා ඒක නිසා හිතට අර කැලේ රින්ගනකට වගේ බරක් නැතුව යන්න පුළුවන් ගැටයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි කටකෝල් කපාගෙන ඉදිරියට එන සමත අවස්ථාවක් තමයි ප්‍රථම ධානය. මේ ප්‍රථම ධානයේදී හිතත් විචාර පීති සුඛ එකකට කියන සෑම එකටම එක එක කෘත්‍යයේ තියෙනවා. ඒ කෘත්‍යයන් සිද්ධ කරන්න නිසා තමයි එකකින් එකකින් එක එක නීවරණ ධර්මයන් යටපත් කරගෙන තාම රණ්ඩුයි. තාම මේ නීවරණ ධර්ම මෙල්ල කරමින් මෙල්ල කරමින් පවතිනවා. ඇත්ත වශයෙන්ම මේ සමාධිය ඒකෝදි භාවයේ තියෙන නිසා ඒකාග්‍රතාවයේ තියෙන නිසා කාමච්ඡන්දේ නැහැ. නමුත් ඒකෝදි භාවයේ නැති වුණොත් වහාම කාමච්ඡන්දේ නැහැ. ප්‍රීතිය තියෙන නිසා ව්‍යාපාදේනේ. නමුත් ප්‍රීතිය යම් වෙලාවක බාල වුණොත් මේ පසු බෑවොත් වහාම ව්‍යාපාදේ. ආනේ විදිහට එක එක ධානාංගයක් එක එක නීවරණයක් ඔබ අතබාගෙන තාම රණ්ඩුවේ ඉන්න අවස්ථාවක් තමයි ප්‍රථම ධානය. එන්න මේක අපි මේ විදර්ශනය ගන්න කවුරුත් ගන්න. මේ සමත සමාධියේ සමත ඥානීය පවතින තාක්ෂණය කියෝලා බලලා අහලා කියන්නේ ඉති කියනවා. නමුත් මේකම විපස්සනා ධානයක් අතර ගත්තොත් ඔන්න විපස්සනා භාවනා කරන කෙනාට දැක ගන්න පුළුවන් ඕකට ධ්‍යාන කියන නමෙන් නොහැඳුනුවට මේ කෘත්‍යය තමන්ගේ භාවනාවේ දීතේ. මේ කොහොමද අරමුණට හිත යොදා. දැන් මෙතන අරමුණ කියන එක සමත අරමුණක් විපස්සනා අරමුණක් දැන් විශේෂිතයි. වෙනකල දැනගන්න. සමතේදී අරමුණ කරන්නේ සම්මතයි. විපස්සනාවේදී සංස්කාර පරමාර්ථ අරමුණු කොයි එකක් අරමුණු කරන්න පුළුවන් මුළු ලෝකෙම අරමුණු කරන්න. ඕන දෙයක් අරමුණු කරන්න පුළුවන් විපස්සනා. ඒක නිසා ඕනම වෙලාවක විපස්සනා වෙනවා. නමුත් මේක සාමාන්‍යයෙන් බලනකොට උගදිනේ හිතන්නේ සමත කරලා ඉවර වෙලා විපස්සනා කරන්න ඕනේ කියලා. ඇත්ත ඒක පැත්තකින් බලනකොට මොකද මේක මේ ජීවිතේම වැඩ පිළිස කරන ලොකු තපසෙල්මින් කරන දෙයක්. නමුත් ප්‍රස්තාවකින් බලනකොට ඉද ප්‍රස්තාවකින් බලනකොට විපස්සනාට ඕන දැනකින් පටන් ගන්නවා. ඒ මොකද ඕනම සංස්කාරයක් විපස්සනාට ආරමුණු වෙනවා. මම පත්තිදාස කොළඹදී වෙලාවට විස්තර කරා එතන දෙපාර්ශ්වයේම කට්ටිය ඉන්න නිසා අභිධර්මයේ දන්න කට්ටියත් ඉන්න නිසා මේ සමත ආරමුණත් විපස්සනා ආරමුණක් කියන එක ආනාපානය නැත්නම් ආනාපාන භාවනාව ඉඳලා ආනාපාන භාවනාව කරනකොට මේ භාවනාව සමතේ වශයෙන් බොහෝ විට කරුවචනාන්තේ අනුමත ද අනුදනවදා කිය ආකාර සමතේ වශයෙන් කරනවා නම් අපි හුස්ම රැල්ල තමයි ආරම්භ කරන්නේ. ඒ හුස්ම රැල්ල ආරම්භණයේ වශයෙන් ගන්න. නමුත් මේ හුස්ම රැල්ල ඇවිල්ලා පණ දින කෙනෙක්ගේ ආනාපානය කරන කෙනෙක්ගේ නාසිකාග්‍රය උඩුතල හෝ හැපුණොත් ඒ හැපෙන උඩුතල හෝ නාසිකාග්‍රයේ ආය ප්‍රසාදයේ තිබුණොත් සිද්ධ වීමක් පිටි කැවීමක් කුළු ගැනීමක් වුණොත් විතරයි ඒ පුද්ගලයාට හුස්ම රැල්ල වදින බව දැන වැටේ. නැත්නම් නිය පොතුවලවත්, කෙස් ගස්වලවත්, දත්වලවත් ඇදෙනවා කියලා වැටෙන්නේ නැහැ. මොකද ඒකේ කාය ප්‍රසාදෙ නෑ. කාය ප්‍රසාදේ ඇතිතන වඩාම ප්‍රකට දන අපි දාසිකාර්ය හෝ බුදල වශයෙන් තෝරා ගන්නවා. ඒක තමයි කායේ සංවේදී බව. අන්නේ කායේ සංවේදී බවටයි මේ අරමුණ ඇවිල්ලා වදින්නේ. ඒක ඒකට කියනවා කායවත්තු නැත්නම් කායද්්වාරය. මෙන්න මේ සම්මත අරමුණ හුස්ම රැල්ල, උලම් ප්‍රවාහය, ආස්වාද ප්‍රසආස වශයෙන් යන්නේ මේ කාය ප්‍රසාදේ කාය වස්තු හැපිච්චාම උණුසුම් බව, සිතිල් බව, හැපෙන බව, දිග බව, කෙටි බව, කම්පන, චංචල ගති ඇති මේ ඇති වෙන දේවල් මේ දෙකේ ගැටීම නිසා ඇතිවෙනා වූ අතුරුපාඩු ඒක නිසා කුලංගල්ලද කියනවා ආරම්භණය කියලා. කාය ප්‍රසාදයේද කියනවා වස්තුව කියලා නැත්නම් ద్వාරය කියලා. මේ දෙක හැපීම නිසා ඇතිවෙනා වූ කම්පන චංගල දිවිල් ගති උණුසුම් ගති දිග බව කෙටි බව දේවල් වලට කියනවා සාදුපපන්. එයින් නිපන්. යම් කිසි කෙනෙක් ප්‍රතිපටාන දෝත්‍රය කියලා දෙනකොට කියලා දෙනවා වගේ මේ හුස්ම රැල්ලෙහිම පිට පවත්නවා කියලා කියන්නේ ගුරුවරයාගේ අනුමැතිය අනුව සමතේට හිතේදී. එතකොට හැපෙන තැන දැනගෙන ඉන්නවා මිසක් හැපෙන තැන නෙවෙයි බලන්නේ. හැපෙන තැනින් පිට යන්නේ නැති වෙන බාට විතර කාර්කාව තවසමක් පමණයි. ඒ වගේම ඇති වෙන උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති මොනවාක්වත් බලන්නේ හුස්ම රැල්ලයි බලන්නේ. මොකද දිගින් දිගට දිගින් දිගට අපි අරමුණේ හිත පාත් ගන්න ඕන නිසා. ආයත රූපයක් වටන කොට බාහිරේ තියෙන රූපේ අරමුණු වෙනවා. ඇහි යත්තා වූ චක්කු ප්‍රසාදය එතන චක්කු ద్వාරය වෙනවා. නැත්නම් චක්ක ආයතනය වෙනවා. එතකොට ඇති වෙන පෙනීම තමයි එහි පාරේ. කනට ශබ්දයක් ඇවිල්ලා වදිනකොට සම්බරේ තියෙන ශබ්දයක සංවේදී ප්‍රසාද භාවය. පැහැදිලි ගතියක්. ඒ පැහැදිලි ගතිය ශබ්ද අරමුණ මිසක් දුරට ශබ්ද වැදුනට ඇහැට ශබ්ද වැදුනට ඇඟට ශබ්ද වැදුනට ඇහෙන්නේ නෑ. ඇයෙන්න ඒ ద్వාරයටම වදින්න ඕනේ. ඒ ආරාමණයටම වදින්න ඕනේ. රත් ආරාමණයක් නම් ඇවිල්ලා වදින්න ඕනේ. ඒ සෝත ద్వාරයේමයි සෝත වස්තුවේමයි. ආන්න ඒකට ඇහිම සිද්ධ වෙනවා. ජීවිත රතයක් කරනකොට සබ්ද දැනීම සිද්ධ වෙනවා. නාසයේ ගඳක් වදිනකොට ගඳ දැනීම සිද්ධ වෙනවා. එතකොට ගඳ කියන්නේ ආරාමණයේ නාසයේ ඇත්තව ගඳ සංවේදී බවට අපි කියනවා. අස්තෝ කියලා නැත්නම් ద్వාරයේ කියලා ඒ නිසා ඇති වෙන ගඳ දැන ගැනීම තමයි ඒ පළවෙනි. කායත ඇවිල්ලා මොන හරි එකක් වදිනකොට ඒ වදින දෙයට අපි කියන පොට්ටබ්බාරම් හැපෙන දෙයක්. කායයතාව ප්‍රසාදයට අපි කියනවා කාය වස්තු කාය ద్వාරය. එතකොට ඒක උණුසුම් සිසිල් ගති, තද ගති, මේ මෙලෙක් ගති, ඇදෙන ගති, පීඩන ගති, පිරිමැදින ගති ආදි වශයෙන් දැනෙන දේවල් කියලා තද උපන්. ආනාපානිය ගත්තොත් උස්ම දැල්ල තමයි ආරමුණ වෙන්නේ නාසිකාග්‍රය හෝ උඩුකල තමයි කාය වස්තු වශයෙන් ඒකට නියෝජනය වෙන්නේ එතකොට ඇති වෙන උණුසුම් සිතිවිල්ලක් තමයි ඇති වෙන දේ ගිනි පෙට්ටිය පැත්තට ගිනි කූරේකක් වදිනකොට ගිනි බලක් පයින් ගිනි කූරේක වෙන දී කාලක තල්ලු පෙරුවට ඇතුළුවාට ගින්නර පිටේ නෑ ඒ වගේම තමයි ඒ ගිනි කූරු හිත ගිනි පෙට්ටියේ පැත්තේ එක කෝණයකින් එක වේගයකින් ගහන්න ඕන එක හැමෝටම බැගින්දර පස්ස කරගන්න ඒක එක එක ගැටීමක් තුලින් අන්න ගිනි කූරක් පයින්. එතකොට ඇවිල්ලා වාදින ගිනි කූර හිඳ වගේ තමයි ඔන්න හුලඟ. අර ගිනි කූර පෙට්ටියේ තියෙන බේස්තික වාගේ තමයි ඒ හුලඟ පැල්ල ඇවිල්ලා වදිනකොට කිජ්ජන ගතිය, පිටන ගතිය නාසිකාගය උත්තලේ පවතී. මේ දෙක ගැටීම නිසා හිත ඇහැට ගන්න නාසයක නොගොයි මේ නාසිකාග්‍රේම හිත හිත ආනාපානේ වැටෙනවා, පේනවා, දැනෙනවා කියන එක තමයි ඒ නිබන් දිගදලා. ඉතින් මේක විස්තර කරුවාට පස්සේ මම කිව්වේ මෙන්න මේ විදිහට මේ කටයුත්ත ඕනම ద్వාරයක කටයුත්තක් වෙනකොට මේ වගේ පැති තුනක් තියෙනවා. ආරම්භණයේ තියෙනවා, ద్వාරේ නැත්නම් වස්තුව තියෙනවා, එයින් නිපන්දයක් තියෙනවා. මේ ඉන්නේ මේ ආරම්භණයේ වශයෙන් ගන්න බාහිර දේ පමණමයි සමතේට අරමුණු විය යුත්තේ අරමුණු කරන්නේ. විපස්සනාවට තේරම අරමුණ. හුස්ම රැල්ලත් අරමුණු කරන්න පුළුවන්, හැපෙන තැනත් අරමුණු කරන්න පුළුවන්, හුස්ම රැල්ල හැපෙන තැන ඇවිල්ලා වැඩි වෙන තැනට වෙන උසුම් කුලී කම්පන චංචල ගති, පිළිමැදින ගති දිවිකටි බව අරමුණු කරන්න පුළුවන්. ඒක නිසා සංස්කාර පරමාර්ථ ඕනම දෙයක් විපස්සනාට අරමුණු කරන්න පුළුවන්. සමතේට මේ තුنين එකයි අරමුණ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධාම්ම කියන ප්‍රය විතරයි සමතේ ධර්ම කරන්න පුළුවන් මේ චක්කු සෝත ධාන ජීවක් ආය මන කියන අය ඇහිීම දැකීම රස බැලීම ගඳ බැලීම පහස ලැබීම සහ කල්පනා කිරීම කියන අය ඒ තේරු විපස්සනා කරා ඒ නිසා ලෝකෙම අරමුණ විපස්සනා සමතේට ගන්න සම්මත අරමුණක් පවරන අන්න අර සම්මත අරමුණටම හිත නැංගවීම අපි කියන විපස්සනා ඒ නිසා සමතේදී හිතේ හැදිරීම එක දිහාවකට එක අරමුණකටම සම්මතයකටම යෙදවිය යුතුයි. ආනාපාන භාවනා කරන ඇත්තෝ හොඳට මේක ප්‍රායෝගික කාරණාවක් කරගන්න ඕනේ. Taman ආනාපානයේ කිව්වහම උදාකල් භාවනා කරලා හෝ දැනගන්න ඕනේ මගේ හිත ඒකාකාරව නිරන්තරව පවතින හුස්ම රැල්ලේ දෝ නැත්නම් හැපෙන තන විතර බැලීමේ දෝ නැත්නම් හැපීමේ අත්දැකීම විස්තරවට නිදීනේ දුක. යම් වෙලාවක යෝගාවචරයාගේ හිත හුස්ම රැල්ලෙන් පැන හැපෙන තැන විස්තර බලන්න යනවනම් හැපීම තුල ඇත්තා වූ කම්පන තන්ත්‍ර ගති පිළිමද ගති දිග කෙටි ආදි වශයෙන් පිළිවෙලින් බලනවනම් ඒක සමත භාවනාවට දැක්ය. මොකට යුක්ත දැලීම අපිට තියෙනවා. සමත භාවනාවේ නිතර නිතර හිත පැවතිය යුත්තේ හුස්ම රැල්ල. ඒක නිසා සතිපට්ඨාන රූපේ පළවෙනි චතුස්කයේ සෝරතෝ අස්සසති සතෝ පසවති. දීගං වාසසන්තෝ රත්තං වාසසන්තෝ සම්පකාය පට්ඨං වේදි. අස්සම්බය කාය සංකාරක් කියන මේ ඔක්කොම උලංගල්ලේ විස්තරන්වයි විස්තර වෙන්නේ. මේක මේ විස්තර කිව්වේ මොකටද? සමත සමාධිය පිණිස අරමුණු වන්නේ ආරම්මණය පමණමයි. අපි ධර්ම ක්‍රමයේ කියනවා. විපස්සනාව සඳහා ඔක්කොම අරමුණු වෙනවා කියනකොට එතන හිටපු බොහොම භාවනා කරන විපස්සනා කරන අපි දැන් ගන්න නොවන මාර්ගෙට කිව්ව. එතකොට ස්වාමීන් වහන්සේ නම් විපස්සනාවට අරමුණක් නැද්ද කියලා. ඔය සමත අරමුණ කියනක මෙච්චර ලස්සනට විස්තර කරලා කියන ඔක්කොම අරමුණු කියලා විපස්සනාවට ඒකකොට කියන්නේ විපස්සනාද නම් අරමුණක් නැද්ද කියලා. දැන් විපස්සනාවට ඔක්කොම එනිසා විතක්කේ කියන චෛතසිකය සමතේ වශයෙන් බලනකොට නැවත නැවතත් හුස්ම රැල්ලෙහි යෙදවීම පිණිස යෙදවීම සමත යෝගාවචරය විසින් කවදා හෝ තේරුම් ගන්නවා. තේරුම් ගන්නකන් එක L එක ගමනක් එක ඌරුවක එක තේමාවක් ගමන සිද්ධ වෙනවා. එහාට මෙහාට හිත දුවනවනම් අරමුණේ පවතින වෙනුවට ආනාපානේ අනිකුත් අංග ටික. ద్వාර ආරම්භන දිගේ, තදුපවන දිගේ හිත දිවන ඒ සමතේ කරේ. සමතේදී සම්මතාලමුනේම පැවැත්විය යුතුයි. කඳුරට කමක් නැහැ නැවත නැවතත් කියනවා හුස්ම රැල්ලේම කියන්නේ. ඊට සාපේක්ෂව විපස්සනාවට යනකොට එන ඕනම දෙයක් අරමුණු වෙන නමුත් විපස්සනා වේදී මූල කර්මස්ථානයක් කියලා. ඒ නිසා විපස්සනා භාවනාවට කර්මස්ථාන භාවනා කියන නම පාවිච්චි කරනවා. මෙන්න මේ මූලිකවම සමත සම්මුති අරමුණේ හිත පැවැත්වීම සමතයය ඕනම දෙයක් විපස්සනාවේ කියන එක ඕනෑම වැඩිය සෑහලුවට ගත්ත ඇත්තෝ එනේන දේවල් බලලා එනේන දේවල් හිතවිලි බලලා බලන එක විශාල විපස්සනාවක් කියලා හිතලා ඒක බොහොම නිදහස් භාවනා ක්‍රම හඳුන්වා දෙමින් පවතී. ඉතින් හිත දිහා මම බලන්නේ මම රූප ධර්ම දිහා බලන්නේ කෙලින්ම නාම ධර්ම වලින්ම බලනවා කියලා බොහොම ගැඹුරකට යනවා. ඒ අත්ත හුඟක් මේ අභිධර්මයක් දන්නේ නැත්නම් දන්නවා කියලා හිතානින්න කට්ටිය. නමුත් කවදාකවත් එයාටගේ එක ගමනක් ප්‍රතිපදාවක් පිළිවෙලක් තියෙන්නේ. ප්‍රශ්න අහන්නේ සම්පූර්ණ ඔළුවෙන් ඉඳගත් ප්‍රශ්න. නමුත් මේ සමත ක්‍රමයේ ආදර්ශය අරගෙන සමත ක්‍රමයේ අනුමත කරමින් අනුගමනය කරමින් විපස්සනාට යන යෝගාවචරයා රූපාරම්මණයක්ම කරනවා. කායන පස්සනාවේ රූපාරම්මණයක්ම ආරම්භ කරනවා. ඒ සඳහා ආනාපානෙත් අරමුණු කරන්න පුළුවන්. යන්නේ නැගිලි මානමු කරන්න පුළුවන්. කුමක් හෝ වේවා අරමුණ යෝගාවචරය විපස්සනා කරනකොට යථාපාකකං විපස්සනාදි නිවේශෝ. ඉන්නේ නැගිලි මානමු ගත්තයි කියලා කියන්නේ සුද්ධ විපස්සනා. ඉන්නේ නැගිලිනේ යමක් ප්‍රකටද එතනින් පටන් ගන්නවා. උදරයෙන්ම නැත්නම් පිම්වීමෙන්ම හැකිලීමෙන්ම එය මොනක්ද? උදරේ හෝ වේවා පිම්වීම හෝ වේවා හැකිලීම හෝ වේවා ඒ සංසිද්ධියේ අහුවෙන ඕන දෙයකින් පටන් ගන්නවා. ආනාපානය කරනොනේ හුස්ම රැල්ල වෙන්න පුළුවන්, හැපෙන තර වෙන්න පුළුවන්. ඒ හැපෙන නිසා ඇති වෙන්නා වූ කම්පන චංචල වෙන්න පුළුවන්. කොයි දේ හෝ ප්‍රකටව පතු වෙන්නේ මොකද්ද? තමා විසින් ඉදිරිපත්ලක් හැදී පේන්නේ කවුද? එතනින් පටන් ගන්නවා. හැබැයි එතනින් පටන් ගත්තට සම්පූර්ණ සිද්ධිය දකින්නකම් තමාම නෑ ওই විපස්සනා සමාධියක් හෝ විපස්සනා ධානයක් උපදිනවා. මෙන්න මේ හතර ආධුනික යෝගාවස්ත්‍රයා බොහෝම කල් ගන්නවා හරියට වේදකටපත් වෙනවා. ආනේ වේදකටපත් වෙලාපත් වෙලා වේදකටපත් වෙන එක කරන්න කලයක් නැති නිසා තම දවසක අරමුණේ හිත හිටියනම් ආනාපානෝ හෝ ඉන්දියේ හැකීමේ මේ යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. දැන් විෂයාභිමුඛ භාව පච්චපත්ථානා කියන කාලෙට සතිය ක්‍රියාත්මක වෙලා අරමුණයි හිතයි දෙක මුණට මුණ දාලා ආ මේ වෙලාවේ තේරෙන්න පටන් ගන්නවා බාහිර ශබ්දත් ඇහෙනවා. රූපත් හිතට පේනවා, හිතවිලි එනවා, වේදනාත් මමිනෙනවා. නමුත් මේ අල්ලපන ලාස්සේ Taman ගත්තා වූ අරමුණ සක්මනේදී වම දකුණු වශයෙන් හෝ වේවා භාවනාවේදී පිළිදීම හැකලීම වශයෙන් හෝ වේවා ආනාපානයේ වශයෙන් හෝ පවත්න්න පුළුවන් ගැතියක් තියෙනවා කියලා තේරෙනවා. මේක යෝගාචර ජීවිතේ වස්තුවට දැසගත්තා වගේ වැඩක්. එක්ක සම්ම ඉතින් ගොඩ දඬු ගන්න එක තමයි කරන්නේ. පීනන් දිගන ගන්නවා වතුරට බයින්න වතුරට බැස්සට පස්සේ තේරෙනවා අරමුණු ප්‍රධාන මූල කර්මස්ථානයේ අරමුණ වගේම බාහිර දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හිතවිලි, වේදනා අනන්තවත් කියන. ඌව නැති වෙනකම් බලාගෙන ඉන්නවයි කියලා කියන්නේ කවදාකවත් කරන වැඩක්. ඒක නිසා ඒකට සුදුසු ඒ කරදර බාහිර බාධක අඩු තැනකින් පටන් ගන්න. පටන් අරගෙන කරගෙන කරගෙන යනකොට වැටි වැටි නැගිටිනකොට යම් වෙලාවකට 80ක් 90ක් මෙහෙල කර්මස්ථානයේම හිත පාත්වාගෙන යන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. නමුත් ඒ වෙලාවේදී නැවත නැවතත් අරමුණ මෙනෙහි කිරීම අරමුණට හිත නැංවීම අත්‍යවශ්‍යයි. අන්න ඒකට තමයි විතක් කියන්නේ. විතක්කයි කියන්නේ කරන්නේ අරමුණට ත්‍යාන පුළුවන් ගතියක් එන්නේ. ආන්නේ විතර විතක්කයේම යනකොට ඒ යෝගාවචරය විචාරය යොදවන්නේ නැතිනම් විතක්කේ මුල සිද්ධාවක්. මොකද විතක්කේ ලැබුණාට විචාරය ලැබනවා කියලා කියන්නේ විතක්කයෙන් කරන ආනාපාන හිත යොදවන. කිම්බීම හැකීමේ හිත යොදවන. විචාරයෙන් කරන්නේ ඒ යොදවපු හිත දැන් තියෙන්නේ කිම්බීමේද දැන් තියෙන්නේ හැකිලීමේද එහෙම නැත්නම් දැන් තියෙන්නේ උදරයේද දැන් තියෙන්නේ ආනාපාන හුස්ම රැල්ලේද හැපෙන තැනද හැපීම නිසා ඇති වෙන කුරුසු තන්ත්‍ර කම්පන ගතිවලද උණුසුමක්ද ඒක සිසිලසක්ද කියලා අනිකුත් ධර්ම වලින් වෙන්කොට හඳුනා ගැනීම විචාරයෙන් කෙරේ. මෙන්න මේ විචාරයට තන දෙන්න. මේ විචාරයට අනුග්‍රහ කරන්නේ නැත්නම් යන යන හිත හොඳයි. දැන් මගේ හිත අරමුණට ගියා කියලා ආපහු එනවා. නමුත් ගිහලා රස බලලා නෙවෙයි එන්නේ. අත ගාලා නෙවෙයි එන්නේ. එහෙම එන්න පටන් අරගත්තොත් ටික වේලාවකින් හිත අරමුණට යන එකක් නතර කරනවා. ඒක නිසා ගියොත් අත ගන්න ඕනේ. අත බැලුවට ගෑවක් පස්ස බලන්න ඕන රස බැලුවොත් කියන්නේ. තමයි අනුසුද්ධ කරලා කියන්නේ. මම අරමුණ හිතේ අරමුණ ගත්තේ පීඩාසලින් මම හිත යදුවා පින්වීමක් වටුණා. මම පින්වීමට විතක් වේද කොහොමද වික්කින් වෙනවා කියලා මෙන්න ඒක. ඒක විචාරය මොකක්ද? මට පින්වීම දිග ඇරීමක් කියලා. ආනේ අරමුණ විස්තර කරන කතිය තමයි විමතුන් නොවන කියලා කියන්නේ විචාර ශක්තිය කියලා කියන්නේ මෙන්න මේ විචාර ශක්තියට යෝගාවචරයා ගොළුණන් අන්දනම් බීරිණන් කවදාකවත් විතක්කේට ධෛර්යයක් ලැබෙන්නේ ඒක නිසා ਵਿਚාරයට පෝෂණයක් දීම. ඒ විමසුන් නොවන නැවත නැවතත් සක්‍රියව ක්‍රියාත්මක කිරීම යෝගාවචරයක වගකීමක්. අන්නේ විදිහට විතක්ක ਵਿਚාර දෙක ක්‍රියාත්මක කරනකොට කරනකොට යෝගාවචරයට භාවනාවෙන් ලැබෙන විශාල ආනිසංස දෙක තුනක් ලැබෙනවා. එකක් තමයි හැම විතක්කයක් පාසාම නැත්නම් හැම අරමුණක් හිත නැංවීමක් පාසාම අලුත් තොරතුරක් ලැබෙනවා. මේ තොරතුරු ලැබීම නිසා තොරතුරු ඇතුළට ගැලීම නැත්නම් ਵਿਚාරය ඒකාකාර වෙනකොට හිතවිලියෙන්ට ඉඩක් නැතුව. ශබ්ද ආවට ඒ වගේ අර්ථ බල බල ඉන්න වෙලාවක් නැතුව. වේදනා ආවට ඒවට පිළියම් කර කර ඉන්න වෙලාවක් නැතුව. අර විචාර ශක්තිය, විචාර බුද්ධියෙන් ලැබෙන ධර්ම ඕජාව එන්ට එන්ට එන්ට එන්ට වැඩි වෙනකොට මේ විදිහට නීවරණයන්ගේ කපා දැමීම සිදු වෙනවට අමතරව අරමුණක් හිතක් අතර ඉද අඩු. අරමුණට හිත සංවිද. අරමුණට හිත උත්සන්න වෙනවා. අරමුණට හිත ආවා. මෙන්න මේ විදිහට ත්‍රී විතක්ක ਵਿਚාර දෙක හැල්මේ වැඩ කරගෙන යනකොට චිත්තක්ෂණයක් නැහැ හිත අරමුණට නංවනවා මෙනෙහි කරනවා අපි විතක්ක කියන එක සුළු වචනයෙන් කියනවා මෙනෙහි කරනවා. විචාරයේදී මෙනෙහි කරන අරමුණ මෙහෙමයි කියන වැටුණු ආකාරයේ හිතට ගන්න. මේ දෙක සිද්ධ වෙලා යනවා නම් යම් වෙලාවක යෝගාවචර පාණ්ඩම් ශක්තියක් ඇති කරගන්නවා. අරමුණට පාණ්ඩම් බලයක් ඇති කරනවා. එතකොට ඉදීම වගේ විකක්ක විචාර සිදු වෙනකොට ඔන්න යෝගාවචරයට නිහිතයක් පහරෙනවා ඉස්සනම් මට මේ වෙලාව නිින්ද ගියා. ඉස්සනම් මට මේ අරමුණු දෙක අතර විශාල පරතරයක් දැක්කා. දැන් පරතර දකින්න තියා අරමුණු බලලවත් ඉවරයි. බලන බලන වාඩි අලුත් අලුත් කතා. අලුත් අලුත් ආකාර. අලුත් අලුත් ස්වභාවික ලක්ෂණ පේනවා. මෙන්න මේ අබ්බැහියට මේ නිමග්න වීමට මේ දැස ගැනීමට හිත දැසිත අන්න කියකි ඒ පරියන්ක සාර්ථකයි කියලා. එහෙම සාර්ථක නම් මේ සාර්ථක බව නිසාම යෝගාවචරයට ප්‍රීතියක් පාල වෙනවා. මෙතෙක්කල් නන්නත්තර වෙයි. මෙතෙක්කල් නානා අරමුණු දිගේ පරමත්තන්ගේ විසිරිච්ච හිත දැන් එකම අරමුණේ වෙතිලා මේ අරමුණේ හැම පැත්තකම දැකගත යුතුයි හැම ආකාරයෙන් මේක රසබැලිය යුතුයි හපන්න ඕනේ කුඩු කරන්න ඕනේ දිලින්න ඕනේ කියන වගේ අරමුණ විනිවිදන නිසා වැඩි වැඩියෙන් සතහන් වැඩි වැඩියෙන් ආකාර දෙන්න පටන් ගන්නකොට මේ ප්‍රම ක්‍රීචක් පාන මේ ක්‍රීචිය මොරකට වෙන පරියන්කේදී වෙන්නේ ආ එන්න පටන් ගත්තට පස්සේ ඒ කටේක විතක්ක ਵਿਚාර පුරුද්දෙන් සිද්ධ වෙනවා ප්‍රීතිය පහළ වෙනවා එතකොට අරමුණ සුඛය අරමුණේ සුඛය යෝගාවචර වැඩෙන්න පටන් ගන්නවා පරම් පරියංගයට යන්නේක තප යන්න ඕනේ මම වෙනකට වඩා කිමි දෙන්න ඕනේ කිමිදලා තව ඇතුළේ විස්තර බලන්න ඕනේ මේක කෙලවරක් කරන බැලි විස්තරයක් තියෙනවා කිය බුදුම අභියෝග කීලි ප්‍රගතිශීලී ඉදිරියේ බලන හිතක් ඇති ආනෝ කර්ම හතර එකතු වුණාම අපි කියන හිතට ඒ කාර්ය හිතේ ඒක නිසා මෙන්න මෙතෙන් ගියා නම් අපි කලින් සඳහන් කරගත්ත මෙතෙන් ගියා නම් කීකීලි ඇවිල්ලා හින් ගන්න ඉඩක් නැත. වේදනාවට උව බල බල ඉන්න වෙලාවක් නැත. ශබ්දාවට ඒක අර්ථ ගන්න වෙලාවක් නැත. සබ්ජයක් බව දාන්න. වේදනාවක් බව දාන්න. හිතවිලක් බව දාන්න. මොකද ඉහහට බලන්න වෙලාවක් නැහැ. මොකද බර වැඩක. මේ මේ විදිහට බලනවා නම් මූල කර්මස්ථානයේම ප්‍රධාන වෙනසක් තිබෙනවා. ඒ මොකද මූල කර්මස්ථානයේම යෝගාවචරයට පේන්න පටන් ගන්නවා මෙන්න මේ කොටස් පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කොටස් වලට වැටෙනවා. ඒක තමයි අපි මේ ප්‍රකටවදී යථා පාකතම් විපස්සනා විනෝයසෝ කියෝ වගේ වායෝ කොටක ධාතුවේ ඇතුල් වෙන්නේ මේකට. අපි දැනගන්නේ කම්පන චංචල වලින්. නමුත් ඒක දිගේ බලනකොට මේකේ පද ගතිත් තියෙනවා. මේකේ වැගිරෙන ගතිත් තියෙනවා. උණුසුම් විදිහට ගතිත් තියෙනවා. මේක දිහා බලාගෙන ඉන්නකොට මේ උණුසුම් ගතියේ කැමැත්තක් පහළ වෙනවනේ ඕන සීතල වෙනකොට කැමැත්තක් පහළ වෙනවා. සාද ගතියට අකමැත්තක් පහළ වෙනවා ඕන මෙලෙක් ගතිය පහළ වෙන කැමැත්තක් පහළ වෙනවා. හැලු ගතියට කැමැත්තක් කරනවා ඕන බර ගතියනකොට අකමැත්තක් පහළ වෙනවා. මේන මේ විදිහට මේ සෑම රූප නාම ධර්මයක්ම කවම කවදාකවත් ඒකට පච්ච කොටන්න නැතුව නම්වනම් කරන්න නැතුව ඒක තෝර බේර ගන්න නැතුව හිත නිකන් ඉන්නේම හිත අනිවාර්යයෙන් අර දකින්න රූපවලට ඒ රූපේ තියෙන පළු දෙකක්. ඒකෝ දහදක උණුසුණු සිසිල දෙක. එකට කැමති එකට අද. ආපෝ ධාතයේ තියෙන වැඩි වෙන ගතිය සාපේක්ෂ කරනකොට ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් තියෙනවා. මේ එකට කැමති එකට අද. වායෝ ධාතයේ තියෙන ධර්ම ගතිය සහ කම්පන ගතිය. එකට කැමති එකට අද. මේ දැන් කැමති එකට බාධා කියන අකමැති. ඊගාට කැමති එකට ඊගාට අකමැති. මේ විදිහට හිත කිසිම වගකීමකින් තොර චපල හැබැයි කිසිම වෙලාවක වෙනසක් දක්වන්නේ නැති. හොඳ තරුණ, හොඳ පුංචි ළමා ගතිය ඉතී නාම ධර්ම වශයෙන් පැලෙන්න පටන් ගන්නවා. ඒකෝට යෝගාවචරයේ අරක්‍යාවතාවට අරමුණු සමීපන රූප වේදනා ආදී බාහිර දේවල් වලට දුවන්නේ නැතුව අරමුණේම නිමග්න වෙනවනම් විතක් කවිතාර දිගට වැඩන මේන මේ විදිහට ආගමුණ කියලා කියන්නේ ඒක රාශියක එකතුවක්. ඒ එකතුවක ප්‍රධාන වශයෙන් කොට හඳ කර ගන්න පුළුවන් මේ විලක්ෂණ කම්පන චංචල වෙන්නා වූ අනිත්‍ය වාදනය වෙන්නා වූ රූපන ගතියක් ආව රූපය. මේක එකක් වෙනකන් හඳුනා ගන්නා වූ නාම. මේ ඉන්න විදිහට අරමුණ නාම රූප වශයෙන් දැක ගන්න තරමට හිර කරගත්ත වෙලාව. තද කරගත්ත වෙලාවට විපස්සනා වෙදි කියන ප්‍රථම විහාර. සෝලසාකාර ඥානෙදි දක්වනවා මේකට නාම රූප පරිච්ඡේද ඥානය. මේ නාම රූප පරිච්ඡේද ඥානය කියනකම් විද්‍යුතම විතක්ක විචාර වැඩ දැකපු එකම නැවත නැවත දකිනවා දැකපු එකම නැවත නැවත දකිනවා එතකොට ඒ දක්න වස්තුවේ තියෙන පුළුවන් හටාන ගෝලාකාරයි මේ වතුරක් වාගේ ලෑල්ලක් වාගේ ද්‍රවයක් වාගේ ඝණයක් වාගේ වාතයක් වාගේ මූලක් වාගේ ආදි වශයෙන් හටාන තේරෙන කාර්යය මම දැක්ක දැන් ඉවරයි උත්තරයි කියන එක කවදාකවත් අතුබා ඒ වගේම තමයි මේ රූපයක් සතහනක් මේ අවාතේ පැමිණිච්ච දේ පිටපත දෙකක් තුල එකට හේතුව. ලෑල්ලක් වගේ තුනි තෝන ඝණයක් වගේ. බෝලයක් වගේ තියෙනවා. පෙරලෙනවා පෙර. නූලක් වගේ තිබුණ එක නෝල් බෝලයක් වගේ තියෙනවා. මේ ද්‍රවයක් වගේ තිබුණ එක මේ කැටි ගෑය. ආදි වශයෙන් ඒකේ එක එක ආකාර. එකම ආකාරයක්ව කලින් කියන්න බැරි තරම්. ආනේ විදිහට මේ සෑම සඳහනක්ම චිත්තත්තර දෙකක් තුන තුනක් තුන හතරක් තුන බලා හිටියොත් ඒක හැතරින් ලක්ෂණය. ඉරියව් මාරු කරනවා. ආකාර වෙනවා. මේ ආකාර සතහන් දෙක හොඳට දැක්කම බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒකේ ප්‍රීතියක් යෝගාවචරයට පහළ නමුත් යම්ම වෙලාවක අරමුණින් හිත පිට ගියා නම් විතක්කය නොලැබී ගියා නම් ආයෙත් උනර වලට බෑ. කිසිම වගකීමක් නැහැ ඉතල චිත්තක් නේ විතක්ක විචාරක හොඳට පහළ වෙලා ධ්‍යාන ගෙහියා වගේ හොඳ සරුවාම රූපකේ හරි නේද කියලා හිතුවොත් එතරම් බෑ. ඒකම විතක්කේ නෑ ආයතරක් යෝගාවචරණ ජීවත්. නමුත් ප්‍රශ්නයක් නැහැ. අර වැටි වැටි ඉඳලා නැගිටින්න ගන්න පොඩි දරුවෝ කලේ වැඩි කියලා කරන්නේ ආය නැගිටින. ඇවිල්ලා ආයමනය කරන බලනකොට අර අරමුණේ ආයෙ පිට හිටිනවා. මේ අපතේ හිතවිලක් ඇවිල්ලා ගිහින් නම් ප්‍රශ්නයක්. වේදනාවක් ඇවිල්ලා ගිහින් ප්‍රශ්නයක්. සාධ්‍යයක් ඇවිල්ලා ගිහින් ප්‍රශ්නයක්. ආයෙ බලනකොට ආයෙත් මෙන්න මේ විදිහට යම් වෙලාවක යෝගාවචන මේ සතහන් ආකාර දෙක හොඳට සූම් කරගත්තා. මේකමයි මගේ ප්‍රධාන කටයුත්ත. ඔන්නේ එකේ සතහන් ආකාර බලන්න. බලමින් බලමින් යනවනේ යෝගාවචන පේනවා ඉස්සරලා ඉස්සලා මේව සතහන් කියන්න පුළුවන් වුණාට සමීපව බලනකොට ඇත්තට කියාගන්න බැරි තරම් වේගයකින් සටහන්කා ආකාර වෙනවා. අන්නේ එදාට විතරක් මිනිහ කවුද කියලා බලන්න පුළුවන්. ඒ අරමුණ වෙනස් වෙන තරම් වේගයෙන් හිත වෙනස් කරමින් බැලුවොත් ඇත්තටම අපි මේක හිතාගත්තු සටහන් ටිකක් තමයි දීලා තියෙන්නේ. හිතාගත්ත ආකාරයක් ටිකක් තමයි දීලා තියෙන්නේ. හොඳටම සමීප වෙලා බලනකොට ඒකේ සටහනක් ආකාරය නැති තරම්. අපි දැන් ඈතින් ඉඳන් බලනකොට වලාකුළක් පේනවා. පස්සේ වලාකුළ හාවෙක් වාගේ නැත්නම් ඔය පරක්‍රම බද්දවගේ රූපේ වාගේ මොකක් හරි රූපයක් ගන්නත් පේනවා. අපි ඔය වලාකුළට ඒ වෙලාවෙම යන්න පුළුවන් යානයක් මාර්ගෙන් ඇතුළට ගියොත් ළඟට යනකොට යනකොට යනකොට අර අපි ඈතින් දැක්ක හාවගේ සතහන හෝ මොනක් අතිකෝ. ඒ වගේ මේ වලාකුළ අපිට පේනවා මේ විදිහට දකුණට යමින් පවතිනවා. නමුත් වලාකුළට එමීට එමීට එමීට කියලා වලාකුළට ඇතුළට ගියොත් මොනවත් ඒක දක ගන්න බෑ හැම තැනම නීදුඳාව විතරයි. ආදන්දරා කන ඒ මේ කතා කිව්වේ වලාකුලක් අතුලේ යනකොට ස්වාමීන් වහන්සේ දුරු බෝතලයක් අතුලේ ඉන්නවා. අපි මේ ඉන්නේ ඇමරිකාට උඩින්ද රුසියාට උඩින්ද වම්මට කියන්නේ දකුණ මොරක්ක. ඔය දෙවෙනි කාලේ ඉන්නකොට නම් ඈතට වෙලා බලනකොට නම් බලාකුලේ ලස්සන වතුර සටහන් ආකාර කිප්පේ. ඒකට කිප් වෙලා බැලුවොත් යම් වෙලාවක යම් ආකාරයක බලාපොරොත්තු දැක්කනම් සකන් ආකාර නැතිවීමත් බලාපොරොත්තු ඇතුළු වීම දෙකක්. ඒ වගේ තමයි අරමුණු යම් වෙලාවක අපි පිටක විතර සම්පූර්ණ වැඩ කළා. අරමුණට ඇතුළු ධානයන් ඒක කොයි කොනින්ද එකක්. නමුත් මේකෙදිත් අපි සමත සමාධියකට වගේ විපස්සනා සමාධියට කොච්චර බලකනවාද කියනවනම් අනිවාර්යයෙන්ම විපස්සනා කර්මස්ථාන භාවනාවේ එකම අරමුණකින් මේ සමාධිය ගැනීම අනිවාර්යයි. මෙන්න මේ පටලවා ගත්තොත් කෙනෙක් කියන්න පුළුවන් ඕන තරමින් ගියොත් එක රසනම් ඇයි ඉතින් උදරේම හිත කියන්නේ ඇයි ආනාපානෙම කියන්නේ ඇයි ඉඳගෙනම භාවනා කරන්නේ ඇයි පැවිදි වෙන්නේ ඇයි කැලේට යන්නේ ඇයි බැරි දකුණු මරමින් ඕක කරන්න කියලා අන්න සීවාවුත් නෝ අනවශ්‍ය ප්‍රශ්න අධ්‍යාපන ප්‍රශ්න අහන ඒ නිසා සමාධිය අවශ්‍යයි නමුත් මේ සමාධිය රුද්ධ සමතේම ගිය යුතු නැහැ නමුත් සමාධිය නැතුව නම් අන්න මුත්තලියක් යන්නත් එනිසා මේ සමාධියේ ගන්න අරමුණ සමත අරමුණද විපස්සනා අරමුණද කියන එක යෝගාවචරය දන්නවනම් ලේසි. දැන් නැත්නම් අඩුවානේ ගුරුවරයා දරනවා. සමත අරමුණක් වේවා විපස්සනා අරමුණක් වේවා අරමුණට දැසගත්තට පස්සේ ඒ අරමුණේ ස්වභාවය වෙනස් වෙනවා. විපස්සනාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්මය වටහා ගැනීමට ඥානයේ පාළුවකට ඉඩක් තියෙනවා. සමත සමාධියේදී ඉඩ මාපයි. සමත සමාධියේ තියෙන්නේ හිත නිමග්න වීම. විපස්සනා තමයි කියන්නේ ඒ අරමුණේ තියෙන ඒ අනිත්‍ය භාව, දුක්ඛ භාව, අනාත්ම භාව වටහා ගන්න ඥානය පහළ වෙන්න, විචක්ෂණ බුද්ධිය වැඩෙන්න පූර්ණ ඉඩක් තියෙනවා. මේ නිසා සමත සමාධියට සුද්ධ සමාධිය. විපස්සනා සමාධියට චිත්ත ඒකාග්‍රතා සමාධි නැත්නම් කණික සමාධිය. ඒ චින්ත සමාධිය තුළ විචිත්‍ර භාවයේ ඕන තරම් ඥාණය පාල කරන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්. ඒ නිසා ඒක ඇතුළත දුක්ඛ ධාම දුක තීරණයක් නැහැ. මේ ජීවිතේම ලබන්න පුළුවන් සැප වින්දනයක් නැහැ. ඒ මොකද වින්දොත් විතක්කේ නැති වෙනවා. එතන නිවර්ණ වෙනවා භාවනාවක් නැහැ. අනිවාර්යයෙන්ම විතක්ක විචාර වැඩ කරනවා. විතක්ක විචාර වැඩ කරනවා නම් අරමුණේ සමාන ක්‍රමීක වෙන්න වෙන්න වෙන්න ඒකේ අර සතන් ආකාර දකිමින් යන්න යන්න යන්න යන්න ඒක වේගෙන් වෙනස් වෙන ස්වරූපෙට පිටුවනවා. ඒ නිසා ප්‍රථම ධ්‍යානයේදී සමත විපස්සනා සමත ධ්‍යානයේ වගේ විපස්සනා ප්‍රථම ධ්‍යානයේදී ඒ කියන්නේ තාම විපස්සනාවට බහින්න කලින් ඇතිවෙනා වූ නාම රූප පරිච්ඡේ ඥාන ඊගාවට අරමුණ අර විදියට බොහෝ වෙනකදී වෙනස් වෙමින් පවතින සිද්ධි රාජ්‍යයක් මේක තියෙනවා මේ රූප කොටස් තියෙනවා මේක නාම කොටස් තියෙනවා ආදි වශයෙන් යෝගාවදයට යම් ආකාරයකට නාම වශයෙන් රූප වශයෙන් බෙදා ගන්න තරම් හෝ ඉස්පාසුවක් වෙන විදිහට කියනවනම් සමාජයේ බොහෝ වේලාවක් අරමුණේ බොහෝ වේලාවක් එක පවත්වන්න පුළුවන් නම් ආන්නේ ඉස්පාසුව තුළ ඉස්තරලාම හරියට මහා කළු ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා හරියට ගල යන්තම් කලෙකට තියාගන්න. ගල දැන් දෙකට උනේ. අරමුණේ දැන් පළු දෙකක් වේ. මෙන්න නාම කොටද මෙන්න රූප. ඒ නිසා යෝගාවතේ ඇස් දෙක අරලා සක්මන් කරනකොට උනා. ඔසවන්න හිතෙන ඔසව. යවන්න හිතෙන යාප. සබන් හේතුන සබන්. වම කියනකොට මෙනෙහි කරනවා වම සබන්. දකුණ කියලා මෙනෙහි කරනකොට දකුණ සබන්. ආදි වශයෙන් මේ සෑම කටයුත්තකදී ගාහි පොත්තයි උරුවල් කොල්ලාවයි වාගේ අද මොනේ පවතින ආවෝ දෙකට දෙතාවර කෝරුට. ඉතලා දුන්නේ හරියට අල්ලලා තියෙන එකක් වගේ. එකම ප්‍රවාහයක්, එකම ඒකකයක්, එකම දුලියක් ගෙඩියක් වගේ. නමුත් මේ භාවනාදී මේ කඩාගත්ත කැඩිල්ල නිසා ඒක කොච්චර ප්‍රත්‍යක්ෂද කියනවනම් සක්මණේදී පවා තමයි දැක ගන්න පුළුවන් වෙන මේකේ දෙක එකට හොඳට පිළිදෙලා තිබුණාට පළු දෙකක්. නාම කොටසක් තියෙනවා රූප කොටසක්. ඒ වගේම තමයි යනකොට එනකොට කනකොට බොනකොට උනත් සාමත රසම කවුළු බොදුනක් පළඳනකොට උනත් ඒ බොදුනීම හිත යොදාගෙන අර කියාපු කාලට කාරක අප්‍රමාදේ පීඩපු ගමන තමයි තේරු පටන් ගන්නවා දැන් ලොල් වශයෙන් මේ අරමුණක් මේ කෑමක් රස විඳින වෙලාව. අන්න ඒක නුලක් කරන්න වෙන්න පුළුවන් මේ රස විඳීමට හිත ගියා නම් සතිය නෑ භාවනාවක් නෑ නමුත් රස විඳින බව දැන ගැනීම කරන්න තරම් ඒස්පාසු වම්නම් තියෙනවා ඒක නැති කරන්න බෑ ආහාරය ආන්නේක දැනගත්ත ගමන් හිතනවා අපි හරියට මේ පරිවර්තනයට වැඩි ඇබළේ වාගේ මේ රස විඳ රස ගේදී මේ හිතේ දැන් වෙනස් දැන් රස ගේදී හිත බව දාන්න ඒ රස විඳිනවා ඒ තර විදිනම භෝජනයේ විඳිනවා නමුත් දැන් දාන්න ආන ඊට පස්සේ තේරුම් පටන් ගන්නවා රසනස උලක් බලනවා වෙන කටක භෝධයක් ගන්නවා ඒකෙත් නාම රූප කන්දක තියෙනවා. උච්ඡන්න ආවේග ජනක තැන් වල ගන්න බැරි කම ඒ වාක්‍යයේ තියෙන සුපුරුකම මිසක් නැත්නම් සෑම තැනම නාම රූප දෙකක් තියෙන බව දැනගත්තොත් ඒක යෝගාවචරක හරියට මේ ප්‍රේමිකා විසඳලා ප්‍රේමිකාවක් හරි ගියා ගණන් හදලා ඒක ගානක් හරි ගියා වගේ ලොකු ශක්තියක් ලොකු ධෛර්යයක් වෙනවා ඉදිරියට යන්න. මෙන්න මෙතන ගියාට පස්සේ ඒ යෝගාවචරය නාම කොටසක් රූපකට අපට වැඩි ගොරෝසු නිසා හෝ වෙනකල බැලුවොත් ඒ නාම ඒ රූප කොටස උනන් සමන්ද දයෝගගතෝ මේ සිද්ධාතාවේනිකව සාන්තුෂ්ඨිකව යම් හේතු වර්ගයක් ඉදයි පහළ වෙන්නේ කියන එක නැත්නම් මේ රූප කොටස පිටිපස්ස වේදිකාව පිටිපස්ස විශාල ජවනිකාවක් කියන බව නැත්නම් මේ රූප දෙන නටන්නේ උඩින් දඟලන මූලයක් අනුව බව හේතු දක්වනවා එන්න තාම තේ යෝගාවදයට විතක්කේ අවශ්‍යයි විකාරේ අවශ්‍යයි ප්‍රීති රූප ඒකාග්‍රතාව අවශ්‍යයි. මේ අවශ්‍යතා තුළදී අර නාම රූප වශයෙන් හදාගත්ත එක කොටසක් යන තව කඩනකොට ඒ නාම වේවා රූප වේවා ඒක පිහිටලා තියෙන්නේ ඉත්‍ත්‍ය ධම්මත්‍ත්‍ය හේතු දෙන්නකට. උදේට පහන දිහා බලනකොට පේනවා පහන පිහිටලා තියෙන්නේ හේවණල්ලක් උඩ. ඒකනේ හේවණල්ල යට කරගෙන ආලෝකය උදින් කියන. අපිට දෙන්නේ ආලෝකය විතරයි. ඒකයි පහනට කැමති. ඒ පහන ඉන්නේ අඳුරු කීයක. ඉතිබඳව පත්තු කරලා බලනකොට ඉතිබඳව වටේට දෙවනල්ලක් ඇති කර ගනිනවා ඉතිබඳව බඩයි. ඉතල අපි දක්න්නේ එළිය විතරයි. මුදුවට බලනකොට පේනවා හැම එළියක් තමාව අන්ධ කරගෙනයි පහළ වෙන්නේ. ඒ වගේ තමයි සෑම සිද්ධියක්ම හේතුවක් ඇතුළේ පාන්නේ. නාම රූප කියලා කැඩුවානේ ඊට පස්සේ නාම කොටසක තියෙන ඕම හේතුඵල දෙක. ඕන රූප කොටසක හේතුඵල පේනවා. ඊට පස්සේ දිගට දිගට දැන් අර දෙකට කඩාගත්ත එක තව තව දෙකට කඩාගත්තා වගේ දැන් කුළු පාර ගන්න අර පැලණකට දැකපුවාම ආචාර්යයක් පස්සපැත්ත උඩ ගමදම තල්මයි කියලා කතාවක් තියෙනවා. ඒ වගේ යෝගාවචරයට එනවා තල්ුවට. අර මම නාම රූප වශයෙන් කඩාගත්ත නාම රූප හේතුඵල වශයෙන් කඩාගත්ත දකින්න දකින්න දේ. මේ විදිහට ගියාම යෝගාවචරයට අවශ්‍ය නැහැ. ඉන්දිය හැදෙමින් බලන කාලේ මොන මැදයක් ඇහැ. දන්න හොඳ දෝ දැන් දෙන්නේ නැහැ කියලා අරමුණයි සද්දේ එක එක හා හා සමෝ යනවනේ අන්න සාධ්‍යයක් හේතුවක් ඇතුවයි පහළ වෙන්නේ සාධ්‍ය නිසා ඇති වෙන හිතක් ඒක. ආයනාවක් මූල කර්මස්ථාන ගියත් ඒක. ඔන්න වේදනාවක් පහළ වෙනවා. වේදනාවට හේතුඵල ධර්ම වැටෙනවා. ඒ කියන්නේ වේදනාව අරමුණක් මිස මුදකින් ඔබ සංගල ප්‍රත්‍යකර දාන දෙයක් නෙවෙයි. ඔන්න හිතවිල්ලක් පහළ වෙනවා. හිතවිල්ලක් කියනවා ජාතක. ආන්නේ විදිහට යෝගාවචරය එක නැත්නම් කායන පස්සනාවේ වායු කොටබ දාපේ පටන් ගන්නකොට යථාභාකටම විපස්සනා දින වේකෝ කියලා අනුන අනුව ඉස්සරහට යනකොට ඉතුරු නොදක්ක කොටස. අර දැකගත්තා වූ ප්‍රත්‍යක්ෂ ඥානීයේ අනුභවයෙන් අනුමාන වශයෙන් දිගින් දිගට දිගින් දිගට යනකොට ඒ පුද්ගලයාට සාක්මනේදී දෙවිලා වැඩ උනත් දකින්න දකින්න ඕන දෙයක. ඒ පුද්ගල විශේෂයි දේ දේ රසේ නෙවෙයි ඇති වෙන්නේ ඒක විනිවිද දැක්මේ අන්න විපස්සනා ඥාන පාඩම. මේ වෙනකොට සම්මතන ඥාන දක්වාම ඥානකක්. ඇහිත විපස්සනා චිත්ත වීදි හමාර කරන්න ඉස්සෙල්ලා ඒක පිළිබඳව චිත්තපදයක් එන්නේ ඉතලා කෑලි පෙන්වන්නේ. කොහොමද කෑලි ටිකක් එකතු කරලා ඒ නම දාලා පෙන්වනවා වගේ සම්මසන ඥානයවල විපස්සනා වීදිය ගියා වගේ අනිත්‍ය දුක්ඛනාත්මව පේන කරා. ඒක කියන්නේ සමහර විට නේතකොට රහත්ුණයි කියලා නමුත් තාම විපස්සනා වල බැහැගෙන නැහැ. මේ තාම පෙරහැර යන ඉතලා වෙදිපත්තු කරන විතරයි. ආ මෙතන කියartifactId සම්මතන ඥාන දක්වම යනකොට විපස්සනා යෝගාවචරය අර සතහන් ආකාර අපහැරලා එහි යත්තා වූ ස්වභාවික ලක්ෂණ කීපෙන් වෙනස් වෙන තුරු ගැතිය පමණයි. දකින්නකොට ඉස්ති භාව පුරුෂ භාව ළඟ දුර වම දක්න නැති වෙලා ඒක ස්වභාව ලක්ෂණ නැත්නම් පච්චක ලක්ෂණ සුද්ධලික ලක්ෂණ දකින්නකොට දකින්නකොට ඒකේ අනිත්‍ය භාව දුක්ඛ භාව අනාත්ම භාව හේව නැල්ල පේනවා. එතකොට ඔන්න අරුමයක් තිබෙනවා. මොකද්ද? අරමුණ මෙනෙහි කරගන්න බැරි. අරමුණේ රතහංසා ආකාර නැති නිසා ඉස්සලා වගේ වල පින්දීනේ ඇලිය දෙන්න වෙලා තියෙනවා. හැබැයි පින්දීන ඇතිවෙන්නේ තමයි. ආනාපානිනකොට ආනාපානෙ පේන්නේ නැහැ. හැබැයි සතියේ සමාධියේ තියෙන. කොහොම තමන්ගේ අත්ේ ගන්න බැලුව නැත්නම් කය තියෙනවා කියලා පේන්නේ නැහැ. විනාඩි 10ක් භාවනා කරලා උදලා දන්නේ නැහැ. ඕනම විදිහට යෝගාවචනක අන්නවන්ද භාවයකටපත් වෙනවා. ඒ මොකද අර මුනි සතහන් සහ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂය හැලිගෙන යන්න පටන් ගන්නවා. මේ දෙවි කරු ගුරුවරයා ළඟ ඉඳගෙන හොඳට කාරණාව කියලා දෙන්න ඕනේ. කෝච්චිය රේල්ලෙන් යන්න. ආය රේල්ලේ උඩට අරන් තියන්න. අරන් තිබ්බට පස්සේ ආයෙත් ආ මේ විදිහට ඒ සම්මතන අවස්ථාවේදී යෝගාවචරයට පිටපොත බහින්න දෙන්නේ නැතුව නැවතත් අරමුණට ගත්තොත් ඊ ගාවට යෝගාවචරයට තේනවා මෙන්න මේ කප්පයටදී ආයෙත් ඉඳිලා හැදලින් මතු කරගෙන දිනන හැදලින් දිනන හැදලින් මේකදුව සමාධිය. ආනාපානෙ නැහැ කියලා නයි වාගේ බින්දින්න පටන් අරගත්තොත් ආයනවා කියලා. සම දකුණ දිනකොට උනත් මේ නොපේන ගතිය තියේදී යෑම දන්නේ නැතුව ආය ඔබ ඔළුව අතපය උස්ස උස්ස කරන්න ගත්තොත් ඒක දුකට ගන්න තමයි. එනිසා අන්න එතෙන්දී යෝගාවචරය මේ විතක්ක ਵਿਚාර දෙක අහලන්න. මේ විතක්ක ਵਿਚාර දෙක ඇහුවේ නැත්නම් අර කියන මේ සති සමාධි දෙකේ අඛණ්ඩ වර්ධනයක් වෙන්නේ නැහැ ප්‍රීතිය බාරගන්න. ඒක නිසා යම් අවස්ථාවක අරමුණ දිගේ බලහින්නකොට සමීප වීම නිසා අරමුණේ සතහන් ආකාර නොපෙනී යාම නිසා සති සමාධි පවතිනවන්න යෝගාවචරය එතකොට ඒ අරමුණ මෙනෙහි කරන ක්‍රම වෙනස් වීමෙන් හෝ විච්ච සංගතිය මේකයි කියලා දැනගැනීමෙන් විපස්සනා දෙවෙනි ධ්‍යානෙට ලෑස්ති වෙනවා. දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ දැන් පිළිම හැකීම පේන්නේ නැහැ. දැන් පේන්නේ නිකන් වතුරකට වහින්නා වාගේ එහෙම නැත්නම් දුමක් වාගේ අලු කොටකට ගලක් ඇහුවා වාගේ බලාකුලක් ඇතුලට ගියා වාගේ පේන. හොඳට ගතියක් තියෙන ඉන්න පුළුවන් ගතිය තියෙන නමුත් මතු කරන්න බෑ. ආන් මේ වෙලාවේදී ඉන්නේ නැතිලිම අතහැරලා ඥානයට මේක කියලා දැනීම වශයෙන් මෙහෙ කරනවා. අන්න ඒකෙන් දොන විපස්සනා ප්‍රථම ධානයේ හැලෙන. ප්‍රථම ධානයේ හැලෙනවා කියන්නේ අදහස් කරන්නේ විචක්ක විචාර දෙක හැලෙනවා. නමුත් හුඟව දෙන්නේ මේ කතාව මේ වෙන සිද්ධිය වෙන හැටියෙන් විස්තර කරගන්න බැරි නිසා ඔක්කොම නැවතත් පිළිවෙලා කියන නතු කරන්නේ ආයෙ ආයෙ ආස්වාද ප්‍රසආද වෙනකොට කුඹනවා හකුලනවා නැත්තම් පිළිනවා මෙන්න මේ වගේ දේවල් කරන්න ගත්තාම අර නිින්දේ ආගෙන දහුවෙකට ඇල්ලතු වැක්කිරුවා වාගේ සම්පූර්ණ අන්දපත් ඒ නිසා විපස්සනා දෙවෙනි ධ්‍යානෙ ඒකත් උචාර දෙක ඇලිලා අර අරමුණේ වඩා තියුණු කොටස් දිගේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයි නැත්නම් මේ ප්‍රතිපත්තාන කියන විදිහට විතක්ක ਵਿਚාරාන වූපතම අධ්‍යාත්මං සම්පදාන චේතස අවිතක්කං අවිචාරං විවේක ගන්ති සුඛ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙතිය ධ්‍යාන කරා ඒ කියන්නේ සම්මතඥාන ඉක්මවලා හිත දැන් ඉන්දියාවේ ඥානකට කරනවා එතකොට මේනේ ශීඝ්‍ර වශයෙන් ඇති වෙනව නැති වෙන එක පමණයි හැබැයි ඒ දක්ව වැඩියෙන් මේක තේින්නේ තේරගෙන ආපු පාස්කාගෙන ආපු මූල කර්මස්ථාන. ඉතින් ඉස්සල අවස්ථාවේ මූල කර්මස්ථානත් එක්ක සමුදකමක් තිබුණා. ඒක පිටේ ඉඳලා මූල කර්මස්ථානේ බලන්නත් ඒ. දැන් මූල කර්මස්ථානේ ඇතුළත ගිහිල්ලා පිට බලන්නත් ඒ. මෙන්න මේ වෙනස දැනගන්න. අපි කලබලයක් නිසා බයක් නිසා ගමේ මේ පැත්තේ අනුතරදායක නිසා අපි ළඟට පයින්ව මැරෙනවා හෝ රැකෙනවා කියලා ජීවල කපාගෙන අපි එහා පැත්තට යනවා කියලා හිතෙන. යන්න මොහොතකට ඉතල තිබුණේ මෙහා කොනේ දැන් මැරෙයි දැන් මාව රජදී ගන්න ඉතින් අල්ලගන්නේ මරයි කියන බය. ඔය ගඟට පැනනට පස්සේ යම් විදියකට අපි හොඳ වාසනාවක් තිබුණා ඒගොල්ලට යනවා. ඒගොල්ලට ගියාට පස්සේ අතුව කතාව විස්තර කරනවා ඒ බුද්ධල මේකටදී ආයෙත් බලන අනේ මොහොතකට කලින් මම හිතියේ කොච්චර භයානක තැනක. දැන් මම ඉන්නේ එහා යුරේ වෙන රාජ්‍යයක. ඒ නිසා මට දැන් මේ පැත්තේ අහතුරුන්ගෙන් බය වෙන දෙයක් නැහැ කියලා හුස්මක් කියලා ආපහු Taman අර හිතපු යුර දිහා බලනවා වගේ දැන් ඉන්දිය නැතිව දිහා බැලුවොත් සම්පූර්ණ බය සැකෙන් තොර ඕම විදේශිය බලන්න. අන්න ඒ වගේ යෝගාවචරය බලන තත්ත්වෙට එන්න ඉන්දිය නැතිවීමේ සතහන ආකාර හැලෙන්න ඕනේ. ඉන්දිය නැතිවීමේ පැවතී ස්වභාවික ලක්ෂණ හිත හිතින් දෝ. එතකොට හිතයි අරමුණේ අතර ලොකු සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ සමීප සම්බන්ධතාවය තුළ ප්‍රීතිය ආදී විපස්සනා උපක්ලේශ දෙක දාන බව. මේ ප්‍රීති ආදී දේවල් නිසා දැන් යෝගාවචරය බොහෝ විට අධ්‍යාත්මය ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ගෙදරත් යන්න භාවනා භාවනා කරන්න කියන්නේ අනික් අතට උපදෙස් දෙන්න ඒ නැත්නම් නානා ප්‍රව්‍යාපාර බලන්න. මේ නිසා මේ ද්විතිය ධ්‍යාන මට්ටම සමත ද්විතිය ධ්‍යාන මට්ටම හෝ මේ විපස්සනාට සමනාවට පාටිකව පෙන්නේ මේ විපස්සනා ද්විතිය ධ්‍යාන මට්ටම බොහොමත්ම සංදි සංදිස්ථානයක් වැඩගත් ස්ථානයක් ඒ නිසා මෙතනදී මේ විතක්ක ਵਿਚාර දෙක කැපකර ලබාගත් ආ වූ ප්‍රීතිය කැපකරන වීම අරුම සිද්ධියක් උපතයි. මේ නිසා භවචනාති ක්‍රම හතරක් භාවනාවට පෙන්ව සමත පුබ්බංග විපස්සනාව විපස්සනා පුබ්බංගම සමතේ යොගනත් භාවනාව සහ හතරවෙනි එක සම්මුද්දච්ච පහානක. සම්මුද්දච්ච කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක දුරු කරලා රූප දතහන් ආකාර සම්නලා ඇති කරගත්තා වූ මේ සමීපත්ත විපස්සනාවම බොරු වලක් ඒකටම නඳු කරගෙන ගත්තොත් ඒකම ලොකු දෙයක් කරන්න පටන් අරගත්තොත් ඒක උපක්ලේශයක් වෙනවා. සම්මුද්දච්ච විග්‍රහිත මානසක් ඇති කරගන්න. මේ විපස්සනාවෙන් ඇති වෙච්ච ප්‍රීතිය ඕනකට වැඩි කලබල වෙයි. ඒකත් අර විතක්ක ਵਿਚාර වාගේ එකක් දෙලක්. එකක් කරදරකාරයි. ඒ නිසා ඉස්හාමත්ම ප්‍රවේගන්නේ කොහේතනදී ප්‍රවේශම් වෙලා ගුරු උපදේශ කලකලා ඒ ඕවාසාදී ධර්ම එන්නකොටම මෙනෙහි කර. මෙතෙක් කලින් මෙනෙහි කරන්න තිබුණේ කරදරකම් කරච්චා. මොනවද? හිතිවිලි, වේදනා, සද්ද. දැන් මේ විදිහට මෙනෙහි කරන්න වෙන්නේ ඒක නැතිකම නිසා ස්පාෂේ පහළ වෙන්නා වූ ඥාන පීති ඕභාග උපාදි උපකේත. එතනදී යෝගාවචරය හරියට තමන්ම වවාගත්ත භෝගයක භෝජනය කරනවා. එළ වගාවක අනවශ්‍ය අතු අයින් කරලා හොඳ සාරු රාමුවක් ඇති කරලා අතු මල් දෙපෙන ගෙඩිවරණ අතු පමණක් එකතු කරලා කප්පාදු කරන්න ඇති. තමන්ගේ මේ වවාගත දේ වමාරන්න වෙනවා. ඒ නිසා මේ ගම්මුද්ද දක්ෂ විග්‍රහිත මානස කියන එක එක පැත්තකට කියන්න තියෙන අමානුෂිකයි. මෙච්චර අමාරුවෙන් මේ කලාව එලි කරගෙන කක්කටු වේකන යාන්තම් මේ ආවට පස්සේ එහිදී පාල වෙන්නා වූ මේ දීති ආදී දේවලුත් ප්‍රතිපක්ෂ කරගත්ත නැත්නම් අයින් කරගත්ත නැත්නම් මේ යෝගාවචරය නිකන් කටළු කතා කරනවා. විපස්සනා ගැන අඳුර පාන. නිකම්ම නිකන් සතෙක් වාටපත්. හැබැයි ඒක උනත් අතුවා විස්තර කරන බොහෝමත්ම ලක්ෂණ කාට මේ தත්ත දෙන්න බෑයි කියලා කියනවා විපස්සනාව නොකරන සතිපට්ඨානේ නෝඩන කාටවත් මේ බොරු වල අහුවෙන්නේ නැහැ. රාතන් වහන්සේට අහුවෙන්නේ නැහැ. ඉතාමත්ම දක්ෂ සාරවත් යෝගාවචරය විතරයි මේ වලේ වැටෙන්නේ. අද මට පේන්නේ හුඟක් කර්මස්ථානාචාරවල තමයි මේ වළින්නේ. එයාටගේ කතා දිහා බලනකොට සමජේ ගැනත් විපස්සනා සමාධිය ගැනත් කියන අදහස් දිහා බලනකොට මේ වලට වැටිච්චත් ගමන් අපි ඉන්නවා ඒකට සතුටු වෙන්නේ. ගොඩනෙච්චත් අඩුයි. නමුත් සර්වඥාඥේ ක්‍රම හතරක් තියෙනවා කියන එකෙන් කියන්නේ ගොඩ වෙයල්ලා කියන්නේ. එතන මේ දක්ෂ යෝගාවචරයෙන් මම උගලක් අටවලා තියෙනවා. වැටුනොත් මට ලාභයි කියලා මස්සක් දෙක් වෙන්න කරපු කතාවක් නෙවෙයි. ඉතින් ගොඩේ ඉතින් ගොඩේ ඉන්න නම් ප්‍රීතිය කියලා කියන්නේ ධානාග්‍ය මේ ප්‍රීතිය පැන්නේ නැත්තම් සුඛයට කොටින්ම මේ උපක්‍රේෂ ධර්ම දුරු කරගත්තේ නැත්තම් ඊගාර්ධන විපස්සනා ඥානවල යනවා දැන් අපිට වෙලා තියෙන වෙලා විරතුනට අයිති පිටට යන්න කියන්නේ ඒ නිසා මම මෙතනදී ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා මේ සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන පිළිබඳව ඉදිරි විස්තර ටිකක් මම හිතනවා භාවනා කරන අයට ටිකක් අදාළයි කියලා. ඒ නිසා මීගාව දෙක මේක අපි ඒක විස්තර කරන්න බලමු. ඒ විස්තර කරනකොට තේරෙනවා විපස්සනා කරලා මෙතෙන් ආපැත්තෙන්ද මේ කියන කතාවේ කොච්චර ගැළපෙන කමක් කියලා. ඒ අත්තා සමතෙක් කරලා තියෙනවා නම් දෙපාරක් අපිට කරලා. කොච්චර සමානද කියලා මේක. මේකද වෙනද කියන්නේ අර සමත සමාධිය, අප්පන සමාධිය, උපචාර සමාධිය. විපස්සනාවේදී කියන්නේ ඒ සංකල්පයක් ඒක සිත් ඒකාග්‍රතාව කියලා කියනවා. එහෙම නැත්නම් කනික සිත් ඒකාග්‍රතාව. වැඩ අතින් සමානයි. හැබැයි විපස්සනා කරන කෙනා නිතරම ඒක අලුත් ක්‍රියා කරමින් අලුත් ක්‍රියා කරමින් යනවා. කිසිසේත්ම බිම දඩුවොත් සම්පූර්ණ බිඳුවටම යනවා. සමථ යෝගාවචරය එහෙම නැහැ. හැබැයි සමථ යෝගාවචරය කියන අනතුර තමයි ඒකේ තියෙන සැප වැඩි